අපි මේ 130 135 වෙනි භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් තබා ගත්තේ ප්‍රථම නාථකරණ සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාතේ හම්බ වෙන මේ ප්‍රථම නාථකරණ සූත්‍රය බුදුරජාන් වහන්සේ විසින් අපි තුල යම්කිසි දක්ෂතාවයන් යම්කිසි හැකියාවන් සම්බන්ධේනුත් ඒ වගේම ඒවන් ඒ අපි තුල ಗುಣ දියුණු කරගන්න වඩා දියුණු කරගන්නා ආධ්‍යාත්මික ගුණධර්මයන් හරහා අපිටම සැලසෙන ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් දේශනා කරනවා. ඒ නිසා ලෝතර බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා සිටියත් මේ උන්වහන්සේ දේශනා කරපු මේ කරුණු හොඳින් තේරුම් ගන්නවා නම් මේ කරුණු අපේ හදවත් තුළ ඇති කර ගන්නවා නම් සිතේ වර්ධනය කර ගන්නවා නම් මේ සූත්‍රයට අනුව අපිට තේරෙනවා ලොකු ආරක්ෂාවක් පිහිටක් සරණක් අපිට සැලසෙන බව. එතකොට අපි මුලින් සාකච්ඡා කරා සීලයෙන් අපිට ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන්. ඊළඟට ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය බහුලව සවන් දීලා ඒ ධර්මයේ ඉගෙනගෙන බහුශ්‍රත වීමෙන් අපි ලබන ආරක්ෂාව ගැන ඊළඟට අපි සාකච්ඡා කළා. ඊළඟට ඒ බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ කරගත්ත ඒ රහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කිරීමෙන් අපිට ලැබෙන ඒ ආරක්ෂාව ගැන කල්යාණ මිත්‍රත්වයේ සම්බන්ධයෙන් අපි ඊළඟට සාකච්ඡා කළා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබද්දී අපි තුල තිබිය යුතු සුවච බව, අවවාදයන්ට නැමෙන සුළු බව, අවවාදයන් ගෞරවයෙන් පිළිගන්නා ස්වභාවය, ඒ සුවච භාවය ගැන අපි ඊළඟට සාකච්ඡා කළා. ඊළඟට විවිධාකාර කටයුතු වලදී, නිවැරදි කටයුතු වලදී අපි තුල තිබිය යුතු වීරය සහගත බව. එහෙම නැත්නම් ඒ ඒ කාර්යයන්හි දක්ෂ අවශ්‍ය තැනට සුදුසුනුවන යෙදීම. ඒ වගේම විවිධාකාර අන්දමින් ඒ ඒ කටයුතු සංවිධානය කරමින් නියම අන්දමින් සිද්ධ කරගන්නා ආකාරය මේ විදිහට සාමාන්‍ය කටයුතු වලදීත් අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන ආකාරයට අපි තුළ තිබිය යුතු මේ විවිධ කාරණයන්හි දක්ෂ කියන ඊළඟ නාථකරණ ධර්මය ගැන අපි සාකච්ඡා කළා ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය බොහොම උවමනාවෙන් සවන් දෙනකොට හිතේ ඇතිවන ඒ ධර්මකාමීත්වය ධර්මයට ඇති ඇල්ම අපි තුල ඇති එක්තරා අන්දමක ආරක්ෂාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට අපි මේ ධර්මයටත් සවන් දීලා මේ ධර්ම මාර්ගයේ යා යුතුයි මේ ධම මමත් ප්‍රගුණ කළ යුතුයි වඩාගත යුතුයි කියලා මේ ධර්ම මාර්ගයට බැසගෙන වීරයක් ආරම්භ කළා. වීරය අත් නොහැර තමන්ගේ ඒ අදිෂ්ඨානයන් මුදුන්පත් වෙනතුරු මේ ධර්ම මාර්ගයේ වඩමින් ඒ ගමන් කිරීම ඒ සඳහා වමනා කරන ඒ වීරය ඊළඟ නාථකරණ ධර්මයේ වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට මේ ධර්ම මාර්ගයේදී හම්බ වෙන විවිධාකාර ගැහැට මගහරිමින් ලැබෙන සාමාන්‍ය මේ උපේක්ෂා සහගත සුවේහි පවා සතුටු වෙමින් ලදපමණින් සතුටු වෙමින් විවිධාකාර අන්දමින් තණ්හාවට මුලා වෙන්න ඉඩ නොදී ලද දෙයින් සතුටු වෙමින් ඒ සන්තුට්ටි ගුණය අපි තුළ ඇති කර ගන්නවා නම් එතනුනුත් ලොකු ආරක්ෂාවක් සැලසෙන බව ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අපි ඊයේ සාකච්ඡා කළා නවවෙනි නාථකරණ ධර්මය ඒ තමයි සතිය. ඒ සතර සතිපට්ඨානයන්ගෙන් පටන් අරගෙන ඊළඟට ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ග මට්ටම දක්වා බොහොම ප්‍රනීතව බොහොම උත්කෘෂ්ඨ මට්ටමින් වැඩෙන සතිය සම්බන්ධයෙන්ුත් ඒ සතිය නිසා අපිට ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් අපි ඉපි අපි ඊයේ සාකච්ඡා කළා මේ අන්දමට පින්වත්නි අපි දැන් කරුණු 9ක් සාකච්ඡා කරලා තියෙනවා අපිට ආරක්ෂාව සලසලා දෙන්න අද අපිට තියෙන්නේ එහි අවසාන නාථකරණ ධර්මය. දැන් මම මාතෘකා කළේ ඒ අවසාන නාථකරණ ධර්මය බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරයයි. යම්පි භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා අයම්පි ධම්මෝ නාථකරණෝ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වන්නේ ප්‍රඥාව ගැන. එතකොට මේ ප්‍රඥාව, සතිය, සමාධිය, සද්ධාව මේ ආදී වශයෙන් අපි විවිධ මට්ටම් වලින් අපේ මේ හිත තුළ දියුණු කරගත යුතු ගුණධර්මයන් ගැන සාකච්ඡා කරනවා. ඇතැම් වෙලාවට මේ ගුණධර්මයන් එකිනෙකට එකක් බොහොම සැබැඳිලා එක් වෙලා කටයුතු කරනවා. එතකොට හරි එක අතකින් හරි අමාරුයි මේක කොයිකද ශ්‍රද්ධාව මේක කොහොමද ප්‍රඥාව මේක කොහොමද සතිය කියලා මේ එක එක ಗುಣධර්මයක් සම්බන්ධයෙන් බොහොම නිවැරදි තක්සේරුවක් දෙන්න බොහොම නිවැරදිව මෙන්න මේක සතියයි මෙන්න මේක ප්‍රඥාවයි කියලා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නත් එකාතකින් මුල් කාලේදී අපහසුයි සාමාන්‍යයෙන් අපි සතියෙන් පටන් ගත්ත මේ සතිපට්ඨාන මට්ටමින් පටන් ගත්ත මේ භාවනා ගමන ඒ මට්ටමේදී අපිට වැටහෙන්නේ සතිය පමණයි අපි ඊයේත් සාකච්ඡා කළා සතියෙන් දොරටුපාලයක් වගේ අපිට පෙන්වලා දෙනවා. මෙන්න මේ මේවා හොඳ දේවල්. මෙන්න මේ මේවා නරක දේවල්. කියලා අන්න පෙන්වලා දෙනවා. දැන් ප්‍රඥාවේ කාර්යය මොකද්ද කියලා එතකොට කෙනෙකුට මේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද සතියෙන් පෙන්වලා දෙනවා නම් එතකොට ප්‍රඥාවට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දීපු පිළිතුරක් අපිට හම්බ වෙනවා සුත්ත නිපාතයේ. ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ එක්තරා අජිත මානවක කියන මානවකයෙකුට දේශනා කරනවා යානිසෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේතේ පිතියරේ දැන් මේ ලෝකේ තියෙන තාක් යම්කිසි සෙලෙස් යම්කිසි කෙලෙස් ප්‍රවාහයන් තියෙනවා නම් අන්නේ කෙලෙස් ප්‍රවාහයන්ගේ නිවාරණය ඒ කෙලෙස් ප්‍රවාහයන්ගෙන් අත මිදීම එහෙම නැත්නම් ඒ කෙලෙස් ප්‍රවාහයන් සංවර කර ගැනීම තමයි යන්න බුදුරජාන් වහන්සේ එතෙන්දී සතිය කියලා කියන්නේ. එතකොට සතියෙන් කරන කාර්ය මේ කෙලෙස් ප්‍රවාහයන්ගෙන් හිත මුදවා ගැනීම. යානිසෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං මේ ලෝකේ තියෙන තා විවිධාකාර මේ කෙලෙස් ප්‍රවාහයන් සිතට පැන නගිනකොට ඒ කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම සතියේ කෘත්‍යය. සෝතානං සංවරම් බ්‍රූමි. ඒ කියන්නේ ඒ කෙලෙස් ශ්‍රල පහරවල් වලින් එක්තරාන්දමක ඒ කෙලෙස් ශ්‍රල පහලවල් සංවර කර ගැනීම. යම් පමණකට හික්මවා ගැනීම. පඤ්ඤායේතේ පිතියරේ. අන්න ප්‍රඥාවේ කෘත්‍යය එතෙන්දී බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. ප්‍රඥාවෙන් තමයි ඒ කෙලෙස් සැඩපහරවල් සම්පූර්ණයෙන්ම වියලවා දාන්නේ. සම්පූර්ණයෙන්ම අතුගාලා දමන්නේ. සම්පූර්ණයෙන්ම පිස දාලා දමන්නේ. එතකොට සතියෙන් පෙන්නලා දෙනවා ප්‍රඥාවෙන් අන්න සම්පූර්ණයෙන්ම පිස දාලා දානවා. එතකොට මේක එකින් එකට බොහොම ගැළපීලා යා යුතු කාර්යයක්. මොකද සතියෙන් පෙන්නලා දෙනකොට ප්‍රඥාව ඉදිරිපත් උනේ නැත්තම් අපි නුවණින් දන්නේ නැත්තම් මෙන්න මේක කුසල්ය මෙන්න මේක අකුසල්ය මෙන්න මේක හිතේ වැඩි යුතු දහමක්ය මෙන්න මේක හැකි ඉක්මනින් අයින් කළ යුතු ධමයක් කියලා අපි දන්නේ නැත්තම් දැනගත්තත් අපි ඒක කරන්න උනන්දු වෙන්නේ නැත්තම් එතකොට අර ප්‍රඥාවේ කාර්ය ඉෂ්ට වෙලා නැහැ. හැබැයි සතියේ කාර්ය ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා මේ සතියේ කාර්යයත් ප්‍රඥාවේ කාර්යයත් බොහොම ගැළපිලා එකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ අපේ මේ හිත දියුණු වෙන කටයුත්තේදී. හිත දියුණු කරන වඩා ගන්න කටයුත්තේදී. ඒ නිසාම මේ ප්‍රඥාව එකාතකින් බොහොම ප්‍රබල මට්ටමක සතියටත් එහා ගිය උත්කෘෂ්ඨ මට්ටමක පවතින්න අවශ්‍යයි ටිකින් ටික ටිකින් ටික අපේ මේ භවනාව වැඩෙනකොට. මොකද අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ මේ ප්‍රඥාවෙන් තමයි සියලු කෙලෙස් නසාලන්නේ. මුලින් එක්තරා පමනක එක්තරා මට්ටමකට කෙලෙස් සංසිඳ වීමක් පැත්තකට කර තැබීමක් කරනවා මේ ධම බඩා ගන්නකම්. හැබැයි මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න නම් අන්න ප්‍රඥාවේ කෘත්‍යය අත්‍යවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාවට ප්‍රශංසා කරන ස්වરૂපයෙන් ඇතම් සූත්‍රයක දේශනා කරනවා මේ ලෝකේ ප්‍රභාවන් හතරක් තියෙනවා. දැන් සූර්ය ප්‍රභාව අපි දන්නවා මේ සූර්යා ලෝකය බොහොම ප්‍රභාවත්. මුළු ලෝකයම හාත්පස බබුලනවා. ඒ වගේම චන්ද්‍ර ප්‍රභාව තියෙනවා. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී පූර්ණ චන්ද්‍රයාගෙන් මේ රාත්‍රී අන්ධකාරය මැඩපවත්වලා බොහොම සෞම්‍ය ආලෝකයක් පතුරවනවා. එතකොට මේ චන්ද්‍ර ප්‍රභාව ගැනත් අපි දන්නවා. ඒ වගේම අග්ගි ප්‍රභාව. ඒ කියන්නේ මේ ලොකු ගිනි ගොඩකින් හාත්පස ආලෝකවත් වෙනවා. මහා විශාල ගින්නක් නම් ඒ ගින්නෙන් මුළු හාත්පස ප්‍රභාවත් වෙනවා. ඒ වගේමයි මේ ප්‍රභාවන් අතරට බුදුරජාන් වහන්සේ සතර වෙනුව එකතු කරනවා ප්‍රඥා ප්‍රභාව. මේ ප්‍රඥා ප්‍රභාවයෙන් පින්වත්නි එතකොට මේ සාමාන්‍ය මේ ලෝකය ආලෝකවත් වීමක්වත් ලෝකයේ තියෙන මේ සාමාන්‍ය අන්ධකාරය දුරු කිරීමක්වත් නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ අපේ මේ සිත් සතන් තුළ තියෙන සංසාරේ පුරා පැතිරිච්ච කල්ප ගණන් පුරා පැතිරිච්ච මේ අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම තමයි ප්‍රඥාවෙන් කරන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සූර්ය ප්‍රභාව, චන්ද්‍ර ප්‍රභාව, අග්ගි ප්‍රභාව කියන මේ ප්‍රභාව ඊළඟට ප්‍රඥා ප්‍රභාව කියන මේ ප්‍රභාවයන් ආලෝකයන් අතරින් ශ්‍රේෂ්ඨතම වෙන්නේ උත්තරීතරම වෙන්නේ ප්‍රඥා ප්‍රභාව කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒතදග්ගම් භික්කවේ ඉමාසං චතස්සන්නං පබහානං යදිදං පඤ්ඤා පබහා. මේ විදිහට බුද්ධ වචනේ සඳහන් වෙනවා. මේ සතරාකාර ප්‍රභාවන්ගින් මේ සතරාකාර ආලෝකයන්ගෙන් අන්න ප්‍රඥා ප්‍රභාවම ප්‍රඥා ආලෝකයම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මොකද ප්‍රඥාවෙන් තමයි අපේ මේ කෙලෙස් කපා හරින්නේ. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න. ඊළඟට මේ තරම් එතකොට ප්‍රඥාව වටින නිසා අපිට දැන් කල්පනා වෙන්න පුළුවන් කොහොමද එතකොට මේ ප්‍රඥාව දියුණු කරගන්නේ? ප්‍රඥාව දියුණු කරගන්නා ආකාර 8ක් ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය කියලා සූත්‍රයක අංගුත්තර නිකායේ අටක නිපාතේ. දැන් මේ කරුණු වලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරි ප්‍රායෝගික මාර්ගයක්. මේවා මේ ඉබේ ඉබේ දිනු වෙන දේවල් නෙමෙයි. කියන්නේ අපි කෙනෙකුට හිතනවා නම් මේක මලක් පූජා කරපු පමණින්, පහනක් පූජා කරපු පමණින් මේ සියල්ල දිනු වෙනවා කියලා අපි හිතනවා නම් ඒක එකතකින් නැවත හිතා බලන්න වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ බොහොම හේතුඵල ප්‍රත්‍යයන් මත ගොඩනැගිච්ච ධර්මයක් තමයි දේශනා කරන්නේ. අපි යම් යම් හේතු සකස් කළා නම් ඊට අනුරූපව අන්න ඵලයන් අපිට ලැබෙනවා. ඒ නිසා මේ මොන වගේ හේතුන් අපි සකස් කළ යුතුද? මොන මොන දේවල් අපි කළ යුතුද මේ ප්‍රඥාව කියන ගුණය දිනු කරගන්න නම්? අන්න ඒ කාරණාව තමයි මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියන සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. පළවෙනි ක්‍රමය එහෙම නැත්නම් පළවෙනි කාරණය වශයෙන් පැහැදිලි කරන්නේ එක්කෝ මේ බුදුරජාන් වහන්සේවම ඇසුරු කරනවා. ශාස්ත්‍රුන් වහන්සේවම ඇසුරු කරනවා. එහෙමත් නැත්නම් ප්‍රඥාවන්ත ගුරු උතුමන් වහන්සේ කෙනෙක්ව ඇසුරු කරනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ප්‍රඥාව දිනු කරගන්නා පළවෙනි ක්‍රමය. දැන් අපිට ශාස්ත්‍රූන් වහන්සේ ඉන්නවා නම් ලෞතර බුදුරජාන් වහන්සේ ඉන්නවා නම් අන්න උන්වහන්සේව ඇසුරු කරන්න පුළුවන්. මොකද උන්වහන්සේ තමයි ප්‍රඥාවේ ඉහළම මට්ටම. උන්වහන්සේ නැත්තම් අන්න සාරිපුත්ත මොග්ගල්ලානාදී ඒ මහරහතන් වහන්සේලා අපිට ඇසුරු කරන්න පුළුවන්. උන්වහන්සේලත් නැත්තම් අන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලා ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලාව ගුරුතුමන් වහන්සේලාව අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ හරහා අන්න ප්‍රඥාව දියුණු වෙන බව බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා. ඊළඟට අපි ඇසුරු කළාට මදි දෙවනි කාරණේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කලින් කලට ගිහිල්ලා අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්නවා. දැන් අපි ඔහේ ඉන්නව නෙමෙයි ඇසුරු කරමින් පැත්තකට වෙලා ඉන්නව නෙමෙයි මේ අපි දහමක් වඩනකොට අපේ හිතේ ඇතිවෙන යම් යම් සැකසංකා මේක කොහොමද උනේ මේ ධර්ම කාරණාව ඉෂ්ට වෙන්නේ කොහොමද දහමේ දහමත් එක්ක මගේ අත්දැකීම ගැලපෙන්නේ කොහොමද කියලා මේ විවිධ මට්ටම් වලින් අපේ හිතේ සැකසංකා ඇති වෙන්න පුළුවන් අන්න ඒ අවස්ථාවන්හිදී එක්ක ශාස්ත්‍රූන් වහන්සේව රහතන් වහන්සේලාව ආර්යයන් වහන්සේලා අපි දන්නවනම් එහෙම නැත්නම් මේ ගුරුතුමන් වහන්සේලාව කවුරුන් හෝ ඒ අපි ඇසුරු කරන ප්‍රඥාවන්තයින්ගෙන් ඔන්න අපි ගිහිල්ලා බොහොම උනන්දුවෙන් අහලා දැනගන්නවා. උන්වහන්සේලාට විස්තර කරනවා Tamanට තියෙන මේ ගැටලුව. ගැටලුව විස්තර කරාම අන්න උන්වහන්සේලා අපිට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ කාරණාව සිද්ධ වෙන්නේ මේ ආන්දමින්. මෙන්න මේක ධර්මයට මේ විදිහට ගැලපෙනවා. බුදුරජාන් වහන්සේ මෙන්න මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා අපි කෙරෙහි අනුකම්පාවෙන් අනේ ගුරුතුමන් වහන්සේලා අපිට කියලා දෙනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ප්‍රඥාව දියුණු වෙන දෙවෙනි ක්‍රමය මෙන්න මේකයි කියලා. ඊළඟට පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ අපේ මේ ප්‍රඥාව පොතේ දැනුමට සීමා කරන්නේ නැහැ. ඒ නිසාම තුන්වෙනි කාරණය කාරණේ වශයෙන් සඳහන් කරන්නේ මේ ධර්මය දැනගත්තත් කාය චිත්ත විවේකයේ යෙදෙනවා. දැන් ඒ කියන්නේ භාවනාවේ යෙදෙනවා. ඒ කියන්නේ අපි කොයිතරම් පොතපතින් දහම් දැනුමක් එකතු කරගත්තත් අපි හුදකලාව මේ දහම වඩන්නේ නැත්නම් ප්‍රඥාවක් වශයෙන් ප්‍රායෝගිකව අපි තුල මේ දහම දියුණු වෙන්නේ නැහැ. පොතපතේ දේවල් විවිධාකාර මට්ටමින් අපිට මතක තියාගන්න පුළුවන්. අහලා දැනගන්න පුළුවන්, කියවන්න පුළුවන්, මතක තබා ගන්නත් පුළුවන්. නමුත් එපමණකින් මේ ප්‍රඥාව දියුණු වෙන බව බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ. ඒ නිසා තෙවනුව සඳහන් කරනවා මේ ප්‍රඥාව දියුණු කර ගැනීමේ මාර්ගයක් වශයෙන් කාය චිත්ත විවේකයේ යෙදීම. ඒ කියන්නේ සමත විපස්සනා ආදී භාවනාවන්හි යෙදීම. ඊළඟට හතරවෙනි කාරණේ විදිහට කියන්නේ සිල්වත් බව. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ සිල්වත් බව නිසා ප්‍රඥාව දිනු වෙන්නේ? අපි තුල සිල්වත් බව නැත්තම් අපි ලබාගත් යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාව පිරහිලා යනවා. යම්සි කෙනෙක් ප්‍රඥාවන්ත නම් ඒ තැනත්තා ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා. ඉතින් මේ කාරණාව හරි අමාරුයි එකපාරටම අපිට තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේත් එක්තරා බ්‍රාහමණයෙකුත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් මජ්ක්‍ධිම නිකායේනෝ. ඒ අවස්ථාවේදී මේ බ්‍රාහ්මණ පඬිතුමා තමන්ගේ ගෝලයෝ විශාල පිරිසකුත් එක්ක බුදුරජාන් වහන්සේ හම්බෙන්න යනවා. මේ අතුරු කතාවක් ඇත්තටම මෙතෙන්ට කියන්න වෙන්නේ මේ ප්‍රඥාවෙත් සීලෙත් අතර තියෙන සම්බන්ධය මතක් පැහැදිලි කරන්න. මේ අවස්ථාවේදී දැන් මේ මේ තැනත්තාත් බොහොම පඬිතෙක්. ඒ කියන්නේ මෙයාට ඇසුරු කරන ගෝලියෝ රසක් ඉන්නවා. දැන් මේ ගෝලියොත් එක්ක බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනකොට මේ තැනත්තට හිතනවා බැරි වෙලාවත් මම දන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවොත් නම් මම මේ ගෝලීන් මැද්දෙහි අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මගෙන් දන්න දෙයක් මැහුවොත් නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේක ගැනම හිත හිතා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලත් මේ තැනත්තා ඉන්නේ. ඉතින් මේ කාරණාව තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ මේ තැනත්තගෙන් අහනවා බමුණ මේ ඔබලා කොහොමද මේ බ්‍රාහමණයෙක් කියලා සැබෑ බ්‍රාහමණයෙක් කියලා පණවන්නේ. අන්න එතකොට මේ බ්‍රාහමණයට අන්න හිතේ සතුටක් ඇති වෙනවා මේ මම දන්න දෙයක්මයි බුදුරජාන් වහන්සේ අහන්නේ කියලා අන්න එයා බොහොම සතුටින් උත්තර දෙනවා. කාරණා පහක් විස්තර කරනවා. එකක් තමයි මේ බ්‍රාහමණයා තමන්ගේ ආදි මුතුන් මුතු පරම්පරාවෙන් බොහොම පිරිසුදුයි. ඒ කියන්නේ මෙයාගේ අම්මයි තාත්තයි බ්‍රාහමණයෝ. ඊළඟට අම්මගේ තාත්තත් තාත්තගේ තාත්තත් ඒ විදිහට ඒ කුල પરම්පරාව සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණයි. එහෙමනම් මේ කුල પરම්පරාව බොහොම පරිශුද්ධ බ්‍රාහ්මණ නම් අන්න එයා ඒ කාරණාවෙන් බ්‍රාහ්මණයෙක් කියලා තීරණය කරනවා. ඊළඟට කියනවා ත්‍රිවේදයන්හි බොහොම පරතරයට පැමිණිලා. එයා ත්‍රිවේදයන් හදාරනවා. එහි බොහොම පරතරයට පැමිණිලා. ඒක කරුණත් සම්පූර්ණ නම් අන්න ඒකත් මේ බ්‍රාහ්මණයෙක් කියලා කියන්න එක හේතුවක්. ඊළඟට කියනවා මෙයා බොහොම ප්‍රසන්නයි. මෙයාට හොඳ චවි වර්ණයක් තියෙනවා. හරි ප්‍රසන්නයි හොඳ දේහධාරී. අන්න ඒ කාරණාවත් එතකොට තුන්වෙනුව බ්‍රාහ්මණය කියලා ප්‍රකාශ කරනවා. බ්‍රාහ්මණය වෙන්න නම් අන්න ඒ කරුණක් තියෙන්න ඕනේ කියලා මේ බ්‍රාහ්මණයා කියනවා. ඊළඟට කියනවා මේ තැනත්තා බොහොම සිල්වත්. මේ සිල්වත් බවත් එතකොට මේ බ්‍රාහ්මණයෙක් වෙන්න එක හේතුවක්. ඊළඟට කියනවා මේ තැනත්තා ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්ත වීමත් එතකොට මේ බ්‍රාහ්මණයෙක් කියලා අපි පනවන්න එක හේතුවක්. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ කාරණා පහෙන් මම කිව්වොත් එක කාරණාවක් ඉවත් කරන්න. එක කාරණාවක් ඉවත් කළා මට කියන්න එතකොට මොන කාරණා හතරක් නිසාද මේ බ්‍රාහමණයෙක් විදිහට පණවන්නේ. අන්න එතුමා එතකොට අයින් කරනවා අර කුල මේ මෙයාගේ තියෙන අර ශරීරයේ සුන්දරත්වය නැත්තම් ශරීර ස්වභාවය කියන එක ඒ තරම් සැලකිය යුතු නැහැ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඒක අයින් කරමු කියලා ඔන්න හතරකින් පණවනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ අහනවා හරි. එහෙමනම් තවත් එකක් මං ඉවත් කළා කියන්න කියලා කිව්වොත් ඔබතුමා මොකක්ද ඉවත් කරන්නේ? අන්න එයා ඉවත් කරනවා අර කුල પરම්පරාවෙන් පැවත ඒම කියන එක ඊළඟට ඉවත් කරනවා. දැන් ඔන්න වටේ ඉන්න අය පොඩ්ඩක් තින් නොසන්සුන් වෙනවා. ඒත් ඉතින් ඒගලවුන්වත් නැවතත් සංසුන් කළා. දැන් තවදුරටත් මේ බුදුරජාන් වහන්සේ එක්ක සාකච්ඡා කරනවා. මෙහෙම සාකච්ඡා කරද්දී ඊළඟට බුදුරජාන් වහන්සේ ආනෝ හරි දැන් අපිට කරුණා තුනකින් ඔන්න දැන් ඔබතුමා බ්‍රාහමණයෙක් කියලා කියනවා. කොහොමද දැන් එහෙමනම් මම කිව්වොත් තවත් කාරණාවක් අඩු කළා කියන්න කියලා මොකද්ද ඉවත් කරන්නේ? අන්න කියනවා ත්‍රිවේදයන්ගේ දැනුමත් ඕනේ නැහැ එහෙනම්. එහෙමනම් මේ මේ ප්‍රඥාවයි සීලයයි විතරක් තියෙනවා නම් ඔන්න මම බ්‍රාහමණයෙක් කියලා කියනවා. ඉතින් දැන් අර එයාගේ ගෝල්ඩ පිරිස බොහොම නොසන්සුන් බවට පත් වෙනවා. ඉතින් කෙසේ නමුත් ඒ අයව නැවතත් සංසුන් කළා ඔන්න බුදුරජාන් වහන්සේත් එක්ක සාකච්ඡා වෙය දෙනවා. ඒ අවස්ථාවේ පින්වත්නි ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න අහනවා. තවදුරටත් ප්‍රශ්න අහද්දී දැන් අහනවා බුදුරජාණන් වහන්සේ හරි දැන් අපිට කාරණා දෙකක් තියෙනවා. මේ දෙකෙන් මොනවාද කාරණා දෙක? සීලයයි ප්‍රඥාවයි. එතකොට මේ සීලයයි ප්‍රඥාවයි තියෙනකොට මේ දෙකෙන් එකක් ඉවත් කරන්න කියලා කිව්වොත් ඔබ මොකද්ද ඉවත් කරන්නේ? දැන් ඔන්න අපේ අපි දැන් ඔතනට තමයි කතා කරමින් හිටියේ. ප්‍රඥාව දිනු කරගන්නා කාරණාවක් විදිහට බුදුරජාන් වහන්සේ සීලය දේශනා කරනවා. දැන් මේ බ්‍රාහ්මණයයන් අහන්නේ ප්‍රඥාවයි සීලයයි දෙක තියෙනවා නම් කොයිකද ඉවත් කරන්නේ? ඒ අවස්ථාවේදී පින්වත් මේ බ්‍රාහ්මණයා කියනවා භවත් ගෞතමයේනි මේ දෙකෙන් එකක් ඉවත් කරන්න බෑ. ප්‍රඥාවන්තයාටයි සීලයක් තියෙන්නේ. සීල්වන්තයාටයි ප්‍රඥාවක් තියෙන්නේ කියලා කියනවා. ඒ අවස්ථාවේදී පින්වත්නි බුදුරජාන් වහන්සේ සාදු කියලා සාදුකාර පවත්වල කියනවා. බමුණ එහෙමමයි. පඤ්ඤවතෝ සීලං සීලවතෝ පඤ්ඤං. ප්‍රඥාවන්තයින්ට ප්‍රඥාවන්තයා තමයි සීලයක් තියෙන්නේ. සීලවන්තයා තමයි ප්‍රඥාවක් තියෙන්නේ කියලා මේ කාරණය තව දුරටත් බුද්ධ වචනයක් වශයෙන් සනාථ කරනවා. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ මාර්ගයේ යන්නම් අපිට සීලය අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ අවස්ථාවේදීත් බුදුරජාණන් වහන්සේ එතකොට මේ ප්‍රඥාව දියුණු කරගන්නා මාර්ගයක් වශයෙන් හතර වෙනුව ඉදිරිපත් කරලා තියෙන්නේ සිල්වත් වීම. එතකොට සිල්වත් වීම හරහා ප්‍රඥාව දියුණු වෙන බව අපිට ශ්‍රද්ධාවෙන් හෝ තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපිට එකපාරටම තර්ක ඥානකින් නොතේරුණත් ශ්‍රද්ධාවෙන් හෝ තේරුම් ගන්න සිද්ධ වෙනවා මේ සිල්වත් වීම හරහා ප්‍රඥාව දියුණු වෙනවා කියන එක. ඊළඟට ප්‍රඥාව දියුණු වෙන ඊළඟ පස්වෙනි කාරණාව වශයෙන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බහුශෘත බව. මේ බුද්ධ වචනය බොහෝ සෙයින් අහලා හිතේ දරාගෙන අන්න ඒ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. බුද්ධ වචනය හරහා ලබන ඒ බහුශෘත භාවය ප්‍රඥාව දියුණු වෙන ඊළඟ කාරණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට ආරද්ධ විරිය. දැන් අපි මේ කාරණාවන් ඇත්තටම මීට කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. ඇරඹු වීරයක් තියෙනවා නම් ඒකත් මේ ප්‍රඥාව දියුණු වෙන්න හේතුවක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඊළඟට හත්වෙනි කාරණාව වශයෙන් පෙන්වන්නේ භික්ෂුන් වහන්සේලාට අදාළව කියනවා නම් සංඝයා මැද්දේ මේ තැනැත්තා ඉන්නකොට යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නකොට එයාට ඇත්ත වශයෙන්ම ප්‍රඥාව දියුණු කරගන්න උවමනා නම් එයා මේ සංඝයා වහන්සේලාත් එක්ක අනවශ්‍ය කතාවල පැටලෙන්නේ නැහැ. එක්කෝ තුෂ්ණීම්භූතව ඉන්නවා එහෙම නැත්නම් තමන්ම ධර්මයක් දේශනා කරනවා එක්කෝ වෙනත් කෙනෙකුට හෝ ධර්මයක් දේශනා කරන්න ආරාධනා කරනවලු දැන් බුදුරජාණන් වහන්සේ අපිට විශේෂයෙන් අවවාද කරනවා මහණෙනි මේ එක්ුණාම කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ එක්කෝ මේ ධම් කතාවක් කරන්න දෙහිමි කතාවක් කරන්න එහෙම නැත්නම් ආර්ය තුෂ්ණීම් භූත භාවයෙන් නිශ්ශබ්දව පසු වෙන්න කියලා තමයි අවවාද කරන්නේ. ඒ නිසා දැන් මේ ප්‍රඥාව දියුණු කරන මාර්ගයක් වශයෙන් ඊළඟට පැහැදිලි කරන්නේ මේ අනවශ්‍ය කතාවල යෙදෙන්නේ නැතුව එක්කෝ ධාර්මික කතාවක් යෙදෙනවා ධාර්මීය කතාවක යෙදෙනවා එහෙම නැත්නම් බොහොම නිශ්ශබ්දව ඉන්නවා ඊළඟට අටවෙනි කාරණාව වශයෙන් පෙන්වන්නේ මේ උපාදාන ස්කන්ධයන්ගේ උදේවය වශයෙන් මේ සම්මර්ෂණය කිරීම එහෙම නැත්නම් උදේවය දැකීම විපස්සනා භාවනා යෙදීම එතකොට මේ කාරණා අටකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රඥාව කියන කාරණාව දියුණු කරගන්න හැටි. ප්‍රඥාව කියන ගුණය දියුණු කරගන්න හැටි. එතකොට මින්වත් මේවා හේතු වශයෙන් අපි දියුණු කරගත යුතුයි. දැන් අපේ සාමාන්‍ය ලෞකික ප්‍රඥාවක් උනත් අපි හිතමු යම්සි දරුවෙක් යම්සි විභාගයකට සූදානම් වෙනවා නම් එයාට ඒ දියුණු කරගත යුතු ලෞකික ප්‍රඥාව උනත් නිකන් ඉඳලා දියුණු වෙන්නේ නැහැ. එයා ඉතින් ඊට අදාළ පොතපත පරිශීලනය කරන්න ඕනේ. ප්‍රශ්නපත්‍ර කරන්න ප්‍රශ්නපත්‍ර වලට උත්තර ලියන්න ඕනේ. ඊළඟට විවිධාකාර අභ්‍යාසයන්හි යෙදෙන්න ඕන. ඉතින් මේ විදිහට ඒ Tamanට ඒ සාමාන්‍ය ලෞකික විෂයක් උනත් ඉගෙන ගන්න නම් ඒ හරහා ප්‍රඥාවක් ඇති කරගන්න නම් එතෙන්දිත් අපි සෑහෙන යමක් කළ යුතු වෙනවා. ඒ නිසා මෙතෙන්දිත් අපි මේ කතා කරන විදර්ශනා ප්‍රඥාවන් දියුණු කරගන්න නම් ඒවටත් සෑහෙන මහන්සියක් දැරිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ප්‍රායෝගික මාර්ගයක්. ඒක අපිට දැන් මේතෙක් කරපු මේ දේශනාවන්ගෙන් මේ පිංගුතුන්ට සනාත වෙලා ඇති. එතකොට දැන් මේ කාරණා අටක්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රඥාව දියුණු කරගන්න ආකාරය. දැන් අපි භාවනා කරනකොටත් පින්වත්නි මේ ප්‍රඥාව විවිධ අන්දමින් අපිට උදව් කරනවා. දැන් අපි මුල ඉඳන්ම හිතුවොත් දැන් අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය කරන්න පටන් ගන්නවා. දැන් එයා තමන්ගේ ඉරියව්ව සකස් කරගන්නවා. ඉතින් එයාට ඒ සම්බන්ධයෙන් යම් වැටහීමක් තියෙන්න ඕනේ. තමන්ට මොන ඉරියව්වේද යම්සි කාල වේලාවක් වැඩිපුර කාල වේලාවක් ඉන්න පුළුවන්. ඉතින් එතනක් තියෙන්නේ සුළු මට්ටමින් හෝ ප්‍රඥාවක්. ඊළඟට ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරනවා. කොයි අවස්ථාවේදී මෙනෙහි කරන්න ඕනේ? කොයි අවස්ථාවේදීද මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ? කොයි අවස්ථාවේදී නැවතත් මෙනෙහි කිරීම අවශ්‍ය නම් නැවත ගන්න ඕන කියලා අන්න එතනක් තියෙන ප්‍රඥාවක්. ඊළඟට හිත ටික ටික ඔන්න ඒකාග්‍ර වෙනවා. එතකොට කොහොමද මේ වීරය සමබර කරන්නේ? අන්න එතනත් ප්‍රඥාවක් තියෙනවා. මොකද අපි එකම මට්ටමකට මුලින්ම එකම හා සමානව වීරය පැවැත්වුවොත් අන්න වීරයත් සමාධියත් සමබර වෙන්නේ අන්න ඒක නිසා මේ ඉන්ද්‍රිය සමබරතාවයත් ප්‍රඥාවෙන් පෙන්වලා දෙනවා. ඒ වගේමයි ඇතම් තැනක මේ බොජ්ජංග මට්ටමට කෙනෙක්ගේ ඒ බොජ්ජංග ධර්මයන් දිනු කරන මට්ටම්වලදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ බොජ්ජංග ධර්මයන් පවා කොහොමද සමබර විය යුතු මොන අවස්ථාවේදී ධම්මවිචය විරිය පීති සම්බොජ්ජංගයන් වැඩි යුතුද කුමන අවස්ථාවේදී සමාධි උපේක්ෂා ආදී ඒ ඉබඳු ඉන්ද්‍රිය ධර්මයන් වැඩි යුතුද බොජ්ජංග ධර්මයන් වැඩි යුතුද කියලා අන්න ටිකක් එහාට ගිය මට්ටම්වලදී අන්න සතිය ප්‍රඥාව අන්න කටයුතු කරනවා. ඊළඟට තවත් තැනක අපිටම දැන් විපස්සනා භාවනාවක් දිනු කරනවා නම් දැන් ඔන්න අරමුණ දිහා බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. අරමුණේ බොහොම සියුම් වැටහීමක් දැන් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී අපි හිතමු කෙනෙකුට විවිධාකාර අරමුණු මේ කියපු අරමුණු නෙමෙයි වෙනත් චිත්ත රූපයන් පේන්න ගන්නවා. විවිධ සංඥා හිතට එනවා. ඉතින් මේ සංඥාවන්ගෙන් හිත මුදව ගන්නත් යායුතු මාර්ගයේ සංඥා ඔස්සේ නෙමෙයි මේ තියෙන මූල කර්මස්ථානයේ ඔස්සේ කියලා. හිත මුදව ගන්නත් අන්න අපිට ප්‍රඥාවක් අවශ්‍යයි. ඊළඟට අපි හිතමු තවදුරටත් දැන් මේ භවනාව වඩනවා නම් අපි හිතමු දැන් තවදුරටත් අරමුණ ගෙවන් වෙවි අරමුණ සියුම් වෙවි ගිහිල්ලා අරමුණ නොපෙනී යනවා. ඒ අවස්ථාවේදී අපි කුමක් කළ යුතුද? ඒ අවස්ථාවේදී අපි නවත වෙනත් අරමුණක් හඳුන්වා දිය යුතුද? එහෙම නැත්නම් මේ අරමුණම මේ ගෙවිගේ අරමුණ තියෙන ස්වභාවයෙන්ම හිත පැවැත්විය යුතුද? අන්න ඒවත් අපි ප්‍රඥාවෙන්ම තේරුම් ගත යුතු වෙනවා. අපි මේවා ගැන සාකච්ඡා කළා. ඉතින් ඒ අවස්ථාවේදී අපි බොහොම ඒ වෙනත් අරමුණු හඳුන්වා නොදී මේ ගෙවිච්ච මූල කර්මස්ථානයේ ඔස්සේම අපේ සිත පවත්වමින් අන්න තවදුරටත් මේ ධර්මතාවයන් දිනු වෙනකන් බොහොම උපේක්ෂාවෙන් එතන එතන සතිය පවත්වමින් අන්න කටයුතු කරනවා. වඩාගත් සතියක් සහිතව ඊළඟට අපි ශරීරයේ පුරා මේ මතුවෙන විවිධාකාර සංවේදනාවන් විවිධාකාර ධාතු ස්වરૂපයන් ලක්ෂණයන් දකිමින් අන්න මේ අද සාකච්ඡා කරන මාතෘකාවේ අද සඳහන් වෙන අර උදය වය බය බලමින් මේ සංස්කාර ධර්මයන්ගේ එහෙම නැත්නම් මේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් අන්න වාසය කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ විදිහට මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙනකොට ධාතු ලක්ෂණ බලමින් සෑහෙන කාලයක් වාසය කරන්නත් වෙනවා. ඕක අපි එකක් දෙකක් බලලා දැක්කා කියලා කියන්න බෑ. මොකද එතනින් ඌමනා කරන ප්‍රඥාව හැදෙනකන් අන්න අපිට ඉන්න සිද්ධ වෙනවා. එතකොටත් එකාතකින් ප්‍රඥාවෙන් තමයි පෙන්눔 කරන්නේ එක්තරා අන්දමක තක්සේරුවක් ලැබලා දෙන්නේ මේ අරමුණු කරන වර්තමානයේ අරමුණු කරන මේ ඊ타ම සියුම් ධාතු ලක්ෂණයන් දැන් අර සංකල්ප වලින් හිත මෑත් වෙලා බොහොම ධාතු ලක්ෂණ මට්ටමින් හොඳට සම්මර්ෂණය වෙනකොට උදේ වය වශයෙන් හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය වශයෙන් හොඳට පෙනෙනකොට ඒක තමන් නිරීක්ෂණය කරනකොට කොයි පමණකට දැන් මගේ ප්‍රඥාවක් දියුණු වෙලාද කියන එකත් ප්‍රඥාවෙන්ම තමයි තක්සේරුවක් ලබලා දෙන්නේ. ඉතින් අපි ඒකේ නැවත නැවත යෙදීමෙන් අන්න එක්තරා අන්දමකින් අරමුණේ විරංජනය වීමක් අරමුණ අරමුණට හිත බැස නොගැනීමක් සිද්ධ වෙන්න ගන්නවා නම් අන්න යම් පමනක දැන් මෙහි කෙලවරකට පැමිණලා තියෙනවා. මුලින් අපේ අරමුණේ පුළුවන් තරම් හැකියතාක් විස්තර බලමින් අරමුණ පිළිබඳව දැනුවත් වෙනවා. ඒකේ ස්වාභාවික ලක්ෂණ අපි තේරුම් ගන්නවා. ඒකටම තියෙන පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් ඒකටම ඈඳිච්ච ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ අපි තේරුම් ගන්නවා. ඒවා ටික ටික නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් යද්දි තමයි අන්න ඒකේ තියෙන මේ සංකත ලක්ෂණ කියන ඒ ස්වභාවයන් ඇතිවීම ස්වභාවයන් වෙනස් වීම ස්වභාවයන් දුරු වී යාම් ස්වභාවයන් වැය වී යාම් ස්වභාවයන් අන්න තේරුම් ගන්නවා. ඒක තවදුරටත් වීමදී තමයි අන්න ස්වාභාවික ලක්ෂණ කියන පොත් සමාවෙන්න පොදු ලක්ෂණ කියන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ ත්‍රිලක්ෂණයන් වැටහෙන්න ගන්නෙ. ඒකත් මේ අපි ආරෝපණය කරගත්ත ත්‍රිලක්ෂණයේ වැටහීමක් නෙමෙයි. මේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වීම වැයවීම ස්වභාවය දැකලම අන්න හිතේ හිතේ හටගත්ත එක්තරා අවබෝධයක්. එතකොට මේ අවබෝධයක් තමයි අන්න එතෙන්දිත් අපි අපේක්ෂා කරන්නේ. අන්න ප්‍රඥාවක් තමයි අපි එතෙන්දිත් අපේක්ෂා කරන්නේ. එතකොට මේ මාතෘකාවේදී බුදුරජාන් වහන්සේ කියන්නේ යම්පි භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මෙන්න මෙතන එක අතකින් හරි ප්‍රබල මට්ටමක් ප්‍රබල තැනක් කියන්න පුළුවන් මොකද මේ සියලු දුක් කෙලවර කරන සම්මා දුක්ඛක්ඛය ගාමිනියා සියලු දුක් කෙලවර කරන මාර්ගයකට ඔන්න අවතීර්ණ වීමක් ඒ වගේම නිබ්බේධිකාය අරියාය නිබ්බේධිකාය අර ආර්යන් වහ ආර්ය වූ බොහොම සූක්ෂම වූ විනිවිද දකින්නා වූ නුවණක් තමයි මේ උදේවය මට්ටම කියලා කියන්නේ. එතකොට එක අතකින් ඇතැම් පොත්වල මේ උදේවය මට්ටම අවස්ථා දෙකකින් පවා දක්වනවා. තරුණ උදයබ්බේ වශයෙන් බලව උදයබ්බේ වශයෙන් අවස්ථා දෙකකින් පවා දක්වනවා. මොකද ඒ තරමට මේකේ යම් පමනක දියුණු වීමක් සිද්ධ විය යුතුයි. අපි එකපාරටම ඉතින් දවසක් භවනා කරලා ඔන්න ඕක මං බැලුවායේ උදේවය දැන් හරිය කියලා කියලා තේරුමක් නැහැ. අපි මේක නැවත නැවත කිරීම හරහා බහුලීකృత කිරීම හරහා දියුණු වෙන ප්‍රඥාවක් තියෙනවා. එතකොට පින්වත්නි අපි හිතමු මේ විදිහට මේ විදර්ශනා භාවනාවේ මෙහෙම යනකොට ඉතින් මෙහෙම කර කර ඉන්නකොට ඉතින් එපා වීම ඇති වෙනවා. ඒකාකාරී ස්වභාවයක් මතුවෙනවා. ඉතින් මේ ඒකාකාරී ස්වභාවය අපිට තේරෙන්නේ නැත්නම් මේ භාවනාවේ දියුණුවක් වශයෙන් අපි දන්නේ නැත්නම් මේකත් මේ භාවනාවේ දියුණුවක් වශයෙන් අපි භාවනාව අතහැරලා දානවා. එහෙම නැත්නම් වෙන අරමුණක් හොයා ගන්නවා. නැත්නම් වෙන ගුරුවරයෙක් ඇසුරු කරන්න පටන් ගන්නවා. නමුත් අපි දන්නවා මේ උදේවය නිරීක්ෂණය කිරීම හරහා ඊළඟට ක්‍රමානුකූලව යන්නේ එක්තරා අන්දමකින් මේ නිබ්බිදාව කියන විදර්ශනා ඥානයක් පැත්තකට ඒ කියලා. අපි දැනුමක් තියෙනවා නම් අන්න අපි මේ ඒකාකාරී බව තියෙද්දිත් ඒකාකාරී බවටත් හිත හුරු කරන මට්ටමක් මේ දැනෙන කලකිරීම එහෙම නැත්නම් දැනෙන ඒකාකාරී බව ප්‍රඥා ශීර්ෂයෙන් අරගෙන ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඒ හරහාත් යන්න අන්න අපි උත්සාහත් වෙනවා. එතකොට පින්වත්නි මේ ගමන සෑහෙන මේ ප්‍රඥාවන් වඩමින් සතිය දියුණු කරමින් බොහොම ලස්සනට බුදුරජාන් වහන්සේ අපිව එක්කගෙන යනනේ. මෙහෙම යද්දී අපි හිතමු යම්සි කෙනෙක් එතකොට මේ අරමුණ බොහොම දැන් ප්‍රකට වෙමින් තිබුණා. ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක්කා. ඇතැම් වෙලාවට අරමුණ සම්පූර්ණයෙන්ම මේ ඇතවීම නැතිවීම ස්වභාවයේ තිබුණ අරමුණ එකපාරටම ඔන්න නැවතුණා වගේ නොපෙනී ගියා වගේ ඔන්න මට්ටමක් එන්න පුළුවන්. ඉතින් ඒ මට්ටම මුලදී ඒ තරම් සමහරට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මොකද ෂණ මාත්‍ර වශයෙන් වෙච්ච දෙයක්. නමුත් තවදුරටත් මේකේ යෙදෙනකොට ඒ අරමුණ නිරුද්ධ වෙලා ඊළඟ අරමුණක් පහළ නොවි යම් සෑහන කාලපරතරයක් තියෙනකොට අන්න කෙනෙකුට ඒ බඳු මට්ටමකුත් තියෙනවා නේද කියලා අන්න ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේවත් අපි එකතකින් අහලා තිබුණේ නැත්තම් මේවා ගැනත් විවිධ මට්ටම් වලින් අපි හිතා ගන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම මේ මාර්ගයේදී අපි මුලා කරන තැනුත් බොහොමයි. අපේ සතිය බොහොම ප්‍රබලව තියෙනකොට ඉතින් දැන් මම මාර්ගඵල මට්ටමට ලප්පත් වෙලා කියලා කෙනෙක් අධිදක්ෂේරුකට යෙදෙන්න පුළුවන්. තමාගේ සමාධිය බොහොම ඉහළ මට්ටමකට තියෙනකොට තමන් ධානලාභී කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමාට ආලෝක ස්වභාවයන් මතුවෙනකොට මේ දැක්කේ නිවනයි කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආලෝකයන්ට ඇලෙන්න පුළුවන්. සතියට ඇලෙන්න පුළුවන්, ප්‍රඥාවට ඇලෙන්න පුළුවන්. මේ විදිහට මේ ධර්මයේ ඊළඟට තවත් පැත්තකින් විස්තර කරනවා මේ විදර්ශනා භාවනාව වඩද්දී උපක්ලේශ මට්ටම් 10ක් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. එතකොට මේ උපක්ලේශ මට්ටම් වලින් හිත මුදව ගන්නත් අන්න අර මුලින් අපි සාකච්ඡා කරපු ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊළඟට බොහොම සුවචව ඒ කීකරුව ඒ කල්යාණ මිත්‍රයෙන් දෙන අවවාද පිළිගැනීම මේ ආදී විවිධාකාර ක්‍රමහරහා තමයි මේ අපි වැටෙන බොරු වලවල් වලින් ගොඩ එන්නත් තියෙන්නේ. අපි එකපාරටම ඒ නිසා අපේ ලබන අත්දැකීම් අධිතක්සේරුව ලක් කරන එක බොහොම භයානකයි. ඒ වෙනුවට අපිට පුළුවන් නම් නිහතමානීව මොකද්දෝ අත්දැකීමක් හම්බුණා. මම ඒක වගේ ගුරු වහන්සේට ගුරු ගුරුතුමාට කියනවා එතුමා කියන දෙයක් මම දැනට පිළිගන්නවා කියලා අපි ඒකාතකෙන් නිහතමානී වෙලා කටයුතු කරනවා නම් අන්න ඒ ගමන බොහොම පරීක්ෂාකාරී. ඒ ගමන බොහොම පරිස්සම්. මොකද අපි මේ යන්නේ කලින් ගමනක් නෙමෙයි. ඒ වගේමයි මේ යන්නේ ආධ්‍යාත්මික ගමනක්. මේක මේ පොතේ පතේ තිබුණ පමණින් ඒකත් එක්ක සංසන්දනය කරමින් යන්න ටිකක් අමාරුයි. නිසා අපි විශ්වාස කරන කලින් මේ පාරේ ගිය කෙනෙක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරන උතුමෙක්ව ඇසුරු කරමින් යද්දී අන්න අපිට වරදින්න තියෙන හැකියාව බොහොම අඩුයි. ඒකමයි අද බුදුජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රයේදී සුවච වීම මේ ආදී කරුණු රසක්. ඊළඟ බහුශෘත වීම, මේ ආදී කරුණු රැසක් තුලින් තමයි අපිට එකතකින් වර්තමානයේදී ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවන් පාලා නිසා අපි මේ ලබන තත්වයන් ගැන නියම තක්සේරුවක් ගන්න සිද්ධ වෙන්නේ. ඊළඟට තවදුරටත් මේ අපි හිතමු කෙනෙක් භවනාව දියුණු කරද්දී කෙනෙක් ඔන්න මේ කටයුතු කරමින් දැන් හොඳින් සිද්ධ වෙනවා ඇතම් අවස්ථාවක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔන්න දැන් මම යම්කිසි මාර්ගඵල මට්ටමකට උනත්පත් වෙලා කියලා. එතකොටත් එක අතකින් අපි තුල මෙබඳු විශ්වාසයක් ඇති වුණා නම් එතෙන්දිත් හරිම පරිස්සමේ ක්‍රියා කළ යුතු බව තමයි දහමට අනුව හෙළි වෙන්නේ. මේක මේ මේ සම්බන්ධයෙන් හරි ලස්සන කතා පුවතක් එනවා සෝ මේ මහානාම කියලා ශාක්‍යයෙකුත් බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක මේ පිටුතුන් අහලා ඇති මහා නාම ශාක්‍යයා කියලා කියන්නේ මේ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් මේ මහා නාම ශාක්‍යයා බුදුරජාන් වහන්සේව ඇසුරු කළා බොහොම දහමට ලැබිව කටයුතු කරපු උත්තමෙක් එතුමා හැබැයි නිතර කල්පනාවේ කල්පනා කරලා බලනවා දැන් මම බුදුරජාන් වහන්සේ ඇසුරු කරනවා දහමට බොහොම ලැබි. සංඝයා වහන්සේලාට බොහොම ලැබි. හැබැයි ඇතැම් වෙලාවට මම දැන් රජ කෙනෙක් වශයෙන් ඇතැම් වෙලාවට බොහොම නොහික්මුණු ඇත්තු দমনය කරන කටයුතු වලටත් මට සහභාගී වෙන්න වෙනවා. ඇතැම් වෙලාවට මේ නගරවාසීන්ගේ යම්කිසි ප්‍රශ්නයකටත් මැදි වෙලා මම කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ රාජ්‍ය ඉදිකිරීම ආදී යම්කිසි කාර්ය බහුල මට්ටම්වලදීත් මම ඉන්නවා. මේ අවස්ථාවේදී මගේ සතිය ගිලිහිලා යනවා. මම ප්‍රමාද වෙනවා. හැබැයි මේ ප්‍රමාද වෙච්ච අවස්ථාවක මම මිය ගියොත් මට මොකද වෙන්නේ? මම අපාය වැටෙන්නත් ඉඩ තියෙනවා කියලා මෙතුමට හරි බයක් ඇති වෙනවා. බයක් ඇති වෙලා පින්වත්නි මේ මහානාම ශාක්‍යයා බුදුරජාන් වහන්සේගෙන් අහනවා ගිහිල්ලා මේ කාරණාවම. ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ බඳු ප්‍රශ්නයක් තියෙනවා. මම මේ විවිධාකාර කාර්ය බහුල ජීවිතයක් ගත කරද්දී මගේ හිතේ නොසන්සුන් බවක් තියෙද්දී ප්‍රමාද වුණ අවස්ථාවක මම මිය ගියොත් මගේ ඊළඟ භවයට මොකද වෙන්නේ? මම කොතනද ගිහිලා උපදින්නේ? අන්න ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ කියනවා ශාක්‍ය මහානාම ශාක්‍යනි බය වෙන්න එපා. ඔබතුමාගේ මේ ඊළඟ භවය, ඊළඟ ගතිය කිසිසේත්ම මේ අපායගත වෙන්නේ නැහැ කියලා අන්න බුදුරජාන් වහන්සේ තමයි ඒ ශාක්‍යයාට පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ ඊළඟට තවදුරටත් විස්තර කරනවා මේ මහානාම ශාක්‍යයා කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා. දැන් හිතලා බලන්න මේ ආරයන් වහන්සේ කෙනෙක් නම් එතුමාට තියෙන්න ඕනේ අපේ වර්තමාන තක්සේරු අනුව එතුමාට තියෙන්න ඕනේ මේ තමන් ආර්යයන් කෙනෙක් බව තේරුම් ගත නුවණක්. නමුත් එතුමාට තිබිලා නැහැ. ඒ නිසා තමයි අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහල් අහලා දැනගන්නේ. ඉතින් අපිට ඒ අනුවත් එකාතකින් නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. මේ ඇත්ත වශයෙන්ම සෝවාන් සකදාගාමි ආදී යම් ආර්ය මට්ටමකටපත් වෙච්ච ඒ උත්තමේක් තමන්ගේ ඊළඟ ගතිය ගැන නිශ්චිත බවක් නොතිබිලා බුදුරජාන් වහන්සේගෙන්ම ඇහුවනම් ඉතින් වර්තමානයේ අපිට සෑහෙන්න නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ තවත් තැනක මේ ආර්යයන් වහන්සේලා නම දෙනෙක් ගැන සඳහන් කරනවා. දැන් අනාගාමී මට්ටමේ ආර්යයන් වහන්සේලා පස් දෙනෙක්. ඊළඟට සකදාගාමි ආර්යයන් වහන්සේ. ඊළඟට සෝවාන් මට්ටමේ ඉන්න ආර්යයන් වහන්සේලා තුන් දෙනෙක්. මේ විදිහට මේ ආර්යයන් වහන්සේලා නම දෙනා කිසිසේත්ම අපාගත වෙන්නේ නැහැ කියලා සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා සෝපාදිශේෂ සූත්‍රය කියලා සූත්‍රයක අංගුත්තර නිකායේ. දැන් පින්වත්නි, හරි එක අතකින් හරි අපේ අවධානයට යොමු යුතුයි කියලා හිතෙනවා. දැන් මේ සිද්ධියට මේ දේශනාවට මුල් වෙන්නේ මේ අන්‍ය තීර්ථකයන් එක්ක ඇතිවෙච්ච සංවාදයක්. දැන් මේ අන්‍ය තීර්ථකයෝ කියනවා යම්සි කෙනෙක්ගේ හිතේ සුළුෙන් හෝ උපාදානයක් තියෙනවා නම් ඒ අයගේ ඊළඟ භවය අපාගත නොවේ කියලා අපිට නිශ්චිතව කියන්න බෑ කියලා මේ අන්‍ය තීර්ථකයෝ කියනවා. ඉතින් මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ උත්තරයක් දෙන්න යන්නේ නැහැ. උත්තරයක් දෙන්න නොගිහින් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ කාරණාව කියනවා. කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මේ අන්‍ය තීර්ථකයෝ කොහොමද මේ ආර්ය මට්ටමක් ගැන තේරුම් ගන්නෙ? අන්‍ය තීර්ථකය කොහොමද මේ සෞපාදිශේෂ අනුපාදිශේෂ මට්ටම් තේරුම් ගන්නෙ? ඒ අය මෙබඳු හැකියාවකින් යුක්ත වෙලා නැහැ. මම මේ කාරණාවන් නොකිය හිටියේ මේ දහම තේරුම් ගත්ත ඇත්ත වශයෙන්ම ආර්ය භාවයටපත් වෙච්ච සෝවාන් සකදාගාමි අනාගාමි ඒ සේක පුද්ගලයන් ඉන්නවන්නම් මම මේ කාරණාවන් විස්තර කරාම ඇතැම් විට ඒ අය ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ නිසයි මම මේ කාරණාව කිව්වේ නැත්තේ. කියලා අන්න කලින් නොකිව්ව කාරණාවක් බුදුරජාන් වහන්සේ කියනවා. මොකද්ද කාරණාව? මෙන්න මේ සේක පුද්ගලයන් නම දෙනත් මේ නම දෙනා කිසිසේත්ම අපාගත නොවන බවත්. එතකොට පින්වත්නි, එක පැත්තෙන් අපිට හිතන්න පුළුවන් අපි කෙනෙක් හිතුවොත් තමන් සේක පුජ්‍යලේක් කියලා එයා හිතාගත්තොත් අන්න එකාතකින් එයා ප්‍රමාදයට වැටෙන්න පුළුවන්. මොකද මේ අපාගත වෙන්න ඉඩ තියෙනවාය කියන හැකියාව අපිව ඉස්සරහට තල්ලු කරන ස්වභාවයෙන් යුක්තයි. මොකද තවදුරටත් එයා උත්සාහවත් වෙනවා. මොකද ඊළඟ භවයේ අපායට යන්නත් ඉඩ තියෙනවා. හැබැයි කවුරු හරි හිතාගත්තොත් මම දැන් මෙන්න මේ මට්ටමේ ඉන්නේ කියලා. ඉහළ මට්ටමක් ගැන හිතාගත්තොත් ධර්මයක් තේරුම් අරගෙන ධර්මය අනුවත් එයා අපායෙන් මිදලා කියලා හිතුවොත් එතකොට එයා ප්‍රමාදයට වැටෙන්න පුළුවන් මොකද දැන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ භව හතකදී මම ගොඩ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ කියන්නේ මෙන්න මේ කාරණාව නිසා සාරිපුත්ත මම මේ කාරණාව හෙලි කරේ නැහැ. හැබැයි මේ ධර්මපරයායෙන් මේ ආර්යයන් වහන්සේලා නම දෙනා කිසිසේත්ම අපාගත වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට අපිට නිකන් තේරුම් ගන්න තවත් මේකෙම පැත්තකින් තේරුම් ගන්න පුළුවන් මේ ආර්යයන් වහන්සේලාට තමන් ආර්ය භාවයේ ඉන්නා බව තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැම් විට නොතිබෙන්නත් පුළුවන්. ඒක තමයි අර මහානාම ශාක්‍යයාගේ කතාවෙන් අපිට තේරෙන්නේ. එතුමා ඇත්ත වශයෙන්ම ආර්ය මට්ටමේ ඉඳලත් එතුමාට තමන් ආර්යයන් වහන්සේ කෙනෙක් බව තේරිලා නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේන් ඇවිල්ලා විමසන්නේ. හැබැයි එකාතකින් තමන්ටම තමන් ආර්යයන් වහන්සේ කෙනෙක්ද එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් වූ කෙනෙක්ද කියලා විමසන ක්‍රමයකුත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක හමු වෙනවා මජ්ක්‍ධිම නිකායේ කෝසම්බ කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා යම්සික් පුජ්‍යලයෙන් තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂා කරනවලු. ඒ කියන්නේ තමන් ගැනම හිතලා බලනවා මට මෙන්න මේ විදිහට මෙන්න මේ මේ මිනුම් දණුවලදී මගේ තියෙන ගුණය මොකද්ද? පළවෙනි එක කියන්නේ දැන් අපි අහලා තියෙනවා අපේ මේ කෙලෙස් විවිධ මට්ටම් වල තියෙනවා. එකක් තමයි අනුසය මට්ටම. ඒ කියන්නේ නිදිගත්ත මට්ටම. නිදිගත්ත මට්ටමින් ඉහළට ගියාට පස්සේ යම්සේ අන්දමකින් සක්‍රිය වුණාට පස්සේ අන්න අපි පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. දැන් මේ හිතේ පවතිනවා රාගයක් පවතිනවා ද්වේෂයක් පවතිනවා මෝහයක් පවතිනවා ඊර්ෂ්‍යාවක් පවතින මොනවා හරි අර හිතේ මට්ටමක් තියෙනවා. හැබැයි මේ හිතේ මට්ටම කඩාගෙන අපි සිල්පද කඩාගෙන යන්න ගියා නම් අපි ඒකට වීතික්කම කෙලස් කියලා කියනවා. විතික්‍රමණය වුණා. දැන් මේ තැනත්තා කල්පනා කරලා බලනවලු මට නොදැනී ඔය වගේ පරිඋත් ทาน කැලස් තියෙනවද? ඒ කියන්නේ දැන් Tamanට තේරෙනවා Tamanගේ හිතේ රාගයක් ඇති වුනහම. ටිකක් දුර යන්න පුළුවන් මේ මුලා වෙලා නමුත් Tamanට නොදැනීත් ඒ විදිහට රාගයක් ඇති වෙලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුලා වෙලාම හිටියේ අවස්ථාවන් තියෙනවද කියලා ඒ තැනත්තා කල්පනා කරලා බලනවලු. එහෙම කල්පනාව කරනකොට නැත කියන උත්තරේ එනවලු. ඒ කියන්නේ මෙයාගේ හිත ගැන බොහොම අවධානයෙන් තමයි මේ තැනත්තා ඉන්නේ. එතකොට යාට තේරෙනවා මේ Tamanට හොරා මේ කෙලෙස් පහළ වෙලා දුර වෙලා යෑමේ හැකියාවක් නැහැ. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් පහළ වෙලා Tamanට හසු නොවි දුරු වී යාමේ හැකියාවක් නැහැ කියලා තේරෙනවලු යට. ඊළඟ කාරණා වශයෙන් පැහැදිලි කරනවා දැනටත් Taman යම්සි භාවනාවක් වඩනවා. මේ කරගෙන යන භාවනාව නිසා මගේ හිතේ යම් තැම්පත් වීමක් තියෙනවද? කෙලෙස් වල සංසිඳීමක් තියෙනවද? මගේ හිතේ යම් නියුණු ස්වභාවයකට ක්‍රමානුකූලවපත් වෙනවද? කියලා අන්න Taman ගැනම තක්සේරුවක් කරලා බලනවලු. එතකොට ඔව් කියන උත්තරේ එනවලු. දැන් මේ කියන්නේ සැබෑ වශයෙන් තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ ඥානයක් තියෙන කෙනාට නම් ලැබෙන උත්තර තමයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කියන්නේ තමන් දැන් දැනට කරගෙන යන භාවනාවෙන් තමන්ට ප්‍රතිඵල තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ කෙලෙස් සංසිඳීමක් වෙලා කලින්ට වඩා දැන් රාගය අඩුයි. කලින්ට වඩා ද්වේෂය අඩුයි. කලින් තරම් මුලා වෙන්නේ නැහැ කියලා අන්න දැන් තේරෙන්න අරගෙන. එහෙමනම් අන්න මේ මේ තක්සේරුවට බහින තව උපක්‍රමයක්. ඊළඟ උපක්‍රමය බුදුරජාන් වහන්සේ කියනවා මේ තමන් අත්දකින මට්ටම වෙනත් බාහිර සාසනවල තියෙනවද වෙනත් බාහිර සාසන පිළිපදින කෙනෙකුට මේ වගේ මට්ටමක් තියෙන්න පුළුවන්ද කියලා සලකලා බලනවලු. එතකොට තේරෙනවලු එහෙම තියෙන්න බෑ කියලා. එක අතකින් එතකොට Taman තුල මේ සාසනය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ධර්මයේ සම්බන්ධයෙන් සංඝයා සම්බන්ධයෙන් මේ ශික්ෂාවන් සම්බන්ධයෙන් බොහොම මුල් බැසගත්ත ශ්‍රද්ධාවක් තමයි ඇති වෙන්නේ. මොකද මේ තමන් ඉන්න මට්ටමේ වෙනත් බාහිර සාසනවල, ඒ කියන්නේ වෙනත් අන්‍ය ආගම්වල, අන්‍ය ලබ්ධීන්වල මෙබඳු මට්ටමක් අත්දකපු පුජ්‍යලියෝ නැහැ නේද කියලා මෙබඳු මට්ටමක් ප්‍රකාශ වෙන්නේ නැහැ නේද කියලා අන්න තමන්ට තේරෙනවලු. ඊළඟට පින්වත්නි මේ තනත්තගේ අතින් යම්සි වැරැද්දක් සිද්ධ වුණොත් යම් ප්‍රමාද වීමක් හරහා අපි තුමු දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් යම්සි ප්‍රමාද වීමක් නිසා සිද්ධ වෙන්න පුළුවන් ඇවැත් තියෙනවා. කියන්නේ යම් යම් වැරදි සිද්ධ වෙනවා. එතකොට මේ ආරයන් වහන්සේ කෙනෙක්ගෙන් පවා සිද්ධ වෙන්න පුළුවන් වැරදි බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. හැබැයි සුවිශේෂත්වය වෙන්නේ මේ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ඒ වැරදි සංගවන ස්වභාවයක් නැහැලු. තමන්ගේ යතින් යම්සි වැරද්දක් සිද්ධ වුණ ගමම්ම තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නැමෙතන් තමන්ගේ ඇසුරු කරන අනිත් අයට ඒක හිලි කරලා ආයති සංවරේ පිහිටනවලු. ඒ කියන්නේ අනාගතයේදී එබඳු වැරද්දක් නොවෙන්න පුළුවන් තරම් ඉක්මනින් තමන්ව නිවැරදි කරගන්නවලු. එතකොට හරීම එකාතකින් තමන්ගේ ඇතුළතට නැමුණු බොහොම අවංක මිනිස්සෙක් බවට එතනත්තපත් වෙලා. මොකද තමන් යතින් වැරද්දක් වුණත් නොසැලකිල්ල නිසා යම් වැරද්දක් වුණත් ඒ වරද සංගවන ස්වභාවයක් නැහැ. බොහොම නිහතමානීව වෙනත් කෙනෙක්ට ගිහිල්ලා ඒ වැරද කියලා තමන් ඒ වරද නිවැරදි කරගන්න මාර්ගයකට පිවිසෙනවලු. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේක ඊළඟ කාරණාව වශයෙන් ඊළඟ මිනුම් දණ්ඩ වශයෙන් දේශනා කරනවා. ඊළඟට තවත් හරි ලස්සන කාරණාවක් දේශනා කරන්නේ දැන් මේ තැනැත්තට යම් යම් වගකීම් පැවරෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ විවිධ කටයුතු යෙදෙනවා. තමන් ඇසුරු කරන පිරිසට යම් යම් යුතුයකම් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් කාර්ය බහුලව ගත කරනවා. හැබැයි මේ කාර්ය බහුලව ගත කළත් ඒ තමන්ගේ දියුණුවක් ලබන්න හේතු වෙච්ච ඒ අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියන ඒ භාවනාවන්හි යෙදෙන්න අමතක කරන්නේ නැහැලු. හරි ලස්සන උපමාවකුත් බුදුන් වහන්සේ කියනවා මේ ලදරු වසුපැටියෙක් ඉන්න එළදෙනක් තන තන කමින් යද්දිත් දැන් තන කමින් හැසිරෙනවා. තන භූමියක තන කමින් හැසිරෙනවා. හැබැයි අර Tamanට ලදරු වසුපැටවෙක් ඉන්නවා නේද කියලා අවධානය විтин විට ඒ වදලු රදලු ලදරු වසුපැටියා වෙත යොමු කරනවලු. දැන් අපිට තේරෙනවා දැන් මව් කෙනෙක් වුණත් දැන් නිවසේ තමනුයි දරුවේ දරුවයි විතරයි නම් ඉන්නේ දරුවව බලා ගන්න වැඩේ විතරක් කරන විදිහක් නැහැ. මොකද උයුම් පුහුම් කටයුතු, සාමියායේ කටයුතු, ගෙදර දොරේ කටයුතු දහසක් කටයුතු තියෙනවා. හැබැයි මේ දහසක් කටයුතු කරන අතරේ දරුවා සම්බන්ධව තවදාහන යොමු කරනවා. අන්න ඒ වගේ මේ තැනත්තත් Tamanට විවිධාකාර වගකීම් වශයෙන් විවිධාකාර කටයුතු වල යෙදුනත් අන්න අර අදිශීල, අදිප්‍රඥා, අදිචිත්ත ආදී ඒ භාවනාවන්හි එයා යෙදෙනවලු ඒව අමතක කරන්නේ නැහැලු. ඊළඟට අපි දැනටමත් සාකච්ඡා කරපු කරුණු දෙකක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මයකට සවන් දෙනකොට බොහොම උනන්දුවෙන් ධර්ම ගෞරවයෙන් සවන් දෙනවලු. ඊළඟට මේ ධර්මයට සවන් දෙද්දී ලොකු ප්‍රමෝදයක් හිතේ හටගන්නවලු. ඉතින් මෙන්න මේ காரணා හතක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ තමම්ටම තමම් පිළිබඳව යම්කිසි තක්සේරුවක් ලබා ගන්න උපකාර වෙනවයි කියලා. ඒ නිසා මේ කෝසම්බි සූත්‍රය අපිට බොහොම වටිනවා. මොකද එතෙන්දී අපි අර බැස ගන්න පුළුවන් වැරදි තක්සේරුවන්ට එහෙම තක්සේරුන්ට. එහෙම නැත්නම් බැස ගන්න පුළුවන් අදිමානයන්ට වැටෙන්න තියෙන හැකියාව මේ සූත්‍රය හරහා බුදුරජාන් වහන්සේ ඔන්න වළක්වලා තියෙන්නේ. නිසා අපි එකපාරටම යමක් වැටහුණා කියලා එකපාරටම තීරණ වලට බසින්නේ නැතුව මේ ධහමේ පෙන්නලා දෙන මේ කාරණාවන් මනෝවින් විමසමින් මේවා ගැන බොහොම සැලකිල්ලෙන් පරිස්සමින් යනවනම් අන්න එකතකින් මේ ප්‍රඥාවේම පිහිටෙන් අපිට මේ බොරු වලවල් වලින් ගොඩ එන්න හැකියාව තියෙනවා. ඒක නිසා පින්වත්නි මේ ප්‍රඥාව මේ මාර්ගයේදී අන්න බුදුරජාන් වහන්සේ කිව්වා වගේ උත්තරීතර මට්ටමක් දරනවා. මොකද සාමාන්‍යයෙන් ඒ මාර්ගඵල මට්ටම් පවා විස්තර කරන්නේ මාර්ග ප්‍රඥාව වශයෙන්. මොකද ඒකත් ප්‍රඥාවක්. කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා සිද්ධ වෙන ලබා ගන්නා තහවුරු වෙන ප්‍රඥාවක්. ඒ නිසා මේ ප්‍රඥාව තමයි අන්තිම අරමුණ වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාව තමයි අන්තිම ඉලක්කය වෙන්නේ. ඒක නිසාම අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදර්ශනා ප්‍රඥාවන් යම්සි කෙනෙක් සතු වෙනවා නම් අන්න එයා එන්න අන්න ඒ බඳු ඒ විදර්ශනා ප්‍රඥාව එයාට ලොකු පිහිටක් ලොකු සරණක් ලොකු ආරක්ෂාවක් වෙනවා කියලා. එතකොට පින්වත්නි අපිට පැහැදිලි වෙනවා දැන් මේ දේශනා කරපු කරුණු 10 ඒකාතකින් හරි එකිනෙකට එකක් බොහොම ප්‍රබල කරුණු 10ක්. මොකද සීලය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අපිට ඒක බැහැර කරන්න විදිහක් නැහැ. ඊළඟට බහුශ්‍රද බව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඒක ප්‍රඥාවටත් සම්බන්ධයි. අන්න සීලය කියන එකත් ප්‍රඥාවට සම්බන්ධයි. ඊළඟට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක අන්න අත්‍යවශ්‍යයි. ප්‍රඥාව දියුණු කරගන්නත් ඒක උමනා වෙලා තියෙනවා. ඊළඟට කීකරු වෙනවා කියන එක අවශ්‍ය වෙලා තියෙනවා මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුවට කීකරු නැත්තම් ඒක ඒකේ ප්‍රතිඵල අපිට නෙලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ ආකාරයට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ නාථකරණ ධර්ම අපිට ආරක්ෂාවක් සලසලා දෙනවා මොකද මේ කරුණු හරි ලස්සනට එකිනෙකට එකක් බැඳිලා තියෙනවා. එකිනෙකට එකක් ඔවුනොවුන්ට උපකාර කරනවා. ප්‍රඥාව වැඩෙනකොට සීලයක් වැඩෙනවා. සීලය වැඩෙනකොට ප්‍රඥාවක් වැඩෙනවා. දහමක් ඇසුරු කරනකොට අන්න අපි තව ප්‍රඥාවක් දියුණු වෙනවා. සත්පුරුෂයන් ඇසුරු කරනකොට අන්න ප්‍රඥාව දියුණු වෙනවා. සීලය දියුණු වෙනවා. මේ ආදී වශයෙන් පින්වත්නි, එතකොට අපිට මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි වුණා අපේ මේ සාමාන්‍ය ජීවිතයේ ජීවත් වීමටත් ඒ වගේම බොහොම ආධ්‍යාත්මික ගමනක් යනකොටත් මේ කරුණු 10 බොහොම අපිට ලොකු පිහිටක් සරණක් ලබලා දෙනවා කියන කාරණය. ඒ නිසා අද මේ අවසාන දේශනාවෙන් ඒ බුදුරජාන් වහන්සේ මතක් කරපු ඒ කුළු ගන්නපු ප්‍රඥාවත් අපි අපේ හිතේ වඩා ගන්න උත්සාහවත් වෙනවා නම් ඒ වගේම ප්‍රඥාවගේම පිහිටෙන් මේ භවනා මාර්ගයේදී වැටෙන්න පුළුවන් බොරුවලවල් වලින් බොරුවරවල් වල නොවැටි වැටුණත් වැඩි කාලයක් හිර වෙලා ඉන්නේ නැතුව නැවතත් ඒ වෑයෙන් ගොඩ ඇවිල්ලා ප්‍රඥාවම පිහිට කරගෙන මේ ගමන නිහතමානීව යනවා නම් අන්න අපි ඒ බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ නිවැරදි සරණක්, නිවැරදි පිහිටක්, නිවැරදි ආරක්ෂාවක් සහිතව ගමන් කිරීම නිසා අන්න බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ මාර්ගයට එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ යම්සි අවබෝධයකට අපිටත් පත්වීමේ හැකියාව තියෙනවා. ඒකයි මේ ධර්මයේ අන්තිම මුදුන් පෙත්ත එහෙම නැත්නම් ඉලක්කය වෙන්නේ. එනිසා මේ ධර්මදේශනා මාලාවම අපි සියලු දෙනාටම මේ කාරණා සම්බන්ධයෙන් යම් පමණක ගැඹුරකින් තේරුම් අරගෙන ඉක්මන් නොවි බොහොම සැලකිල්ලෙන් එහෙත් අත්හරින්නේ නැතුව මේක කරන්න පුළුවන් බවත් තේරුම් අරගෙන මේක ප්‍රතිඵල සහිත බවත් තේරුම් අරගෙන තමන් මේ කටයුත්තේ යෙදෙනවා නම් මේ කරුණ වලින් අපි ටික ටික ශක්තිමත් වෙනවා නම් එකපාරට ශක්තිමත් වෙන්න බෑ ටික ටික අපි මේ කරුණ වලින් ශක්තිමත් වෙනවා නම් අන්න පින්වත්නි අපිටත් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට සාක්ෂිකරුවන් වෙන්න පුළුවන්. ඒක මේ පොත්පත්වල තියෙන ධර්මයක් නෙමෙයි අපේ සිත් සතන් තුළ දියුණු කර ගැනීම නිසා මේ ප්‍රතිපත්ති මාර්ගයේ අදටත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් බව. එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති මාර්ගයේ අදටත් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් බව. අන්න බුදුරජාන් වහන්සේට එක්තරා අන්දමකින් දෙන්න පුළුවන් පූජාවක් වශයෙන් කරන්න පුළුවන් පූජාවක් වශයෙන් උනත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවම උතුම් බවයි. ඉතින් ප්‍රතිපත්ති පූජාවක් කියන්නේ අපි මේ විදිහ ඒ ධර්මයේ සඳහන් වෙන ගුණධර්ම අපේ සිත් සතන්හි වඩාගෙන කරන පූජාවක්. ඒක බාහිරට පෙනෙන පූජාවක්ම නෙමෙයි. අපි තුල මේ ගුණධම් දිනු වෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේට සමීප වීමක් ඒ හරහා සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේව ධර්මයේ හරහා දැකීමක් ඒ තුලින් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ධර්මදේශනා මාලාව. ඒ ප්‍රතිපත්ති මාර්ගයේ නියැලීමට ඒ වගේම මේ ප්‍රතිපත්ති මාලාව අපේ සිත් සතන්හි වඩා දියුණු කර ගැනීමට ඒකාන්තයෙන් උදව් වේවා කියලා ඒ වගේම මේ ප්‍රතිපත්ති මාලාවන් දියුණු කරගෙන බුදුරජාන් වහන්සේට උතුම් වූ ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් උතුම් වූ ප්‍රතිපත්ති පූජාවක් කරන්න මේ ධර්මදේශනා මාලාවත් ඒකාන්තයෙන් උදව් වේවා කියලා මේ ධර්මදේශනා මාලාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා